ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ සීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින කරුණික ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් යෝගාවචර පිළිසකින් අවසරයි අද මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දවස් දෙක තුනක පටන් නොනවතින කතාවක් වෙන විදි ආරම්භ කතාවේ දිගට කරුණු කාරණා ඉදිරිපත් කරන්නයි. මේ විදි ආරම්භ කතාවේ ඒ කියන්නේ වීර්ය දිගට පැවැත්වීම සම්බන්ධ කතාවේ මේ නොනවතින නැත්නම් කෙලවරක් නැති ස්වરૂපේ නිසා ආගෙන ඉන්න කොටත් නීරස භාවයේ මතුවෙනවා වෙන්න පුළුවන්. භාවනා කරනකොටත් නීරස භාවයේ මතුවෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ తত্ত্বය මේ ස්වરૂපය මේ ධර්මතාවය තේරුම් ගත්ත කෙනාගේ සහ තේරුම් නොගත්ත කෙනාගේ වෙනස නිසා තමයි භාවනාවේ ප්‍රතිඵල දීම හෝ නොදීම තියෙන්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම සොතිය වශයෙන් තීන්දුව කරගන්න ඕනේ අදිස්ථාන කරගන්න ඕනේ මේ කතාව ස්වරූපයෙන්ම නීරස භාවයක් පවතිනවා මොකද එකම නැවත නැවතත් කියනා වගේ ස්වරූපයක් තියෙනවා එහෙම නැතිව මේ විදිහේ නැවතත් ඒ ඒ දේව මතක් කර දීමෙන් තොරව මේ ධර්මය සංකානගත කරන්ට හිතක තැම්පත් කරන්ට මතකේ තැම්පත් කරන්ට වෙන ක්‍රමයක් නැති නිසා අපිට ඒ කියන්නේ මේ භාවනා කරන පිළිසකට තම තමන් වශයෙන් එකිනෙකාගේ වීරියේ නගා සිටීමේ කතා කරන්න සිද්ධ වෙනවා. මේක කියනවා විරිය ආරම්භ කතා කියලා. එහෙම නොවුනොත් වැටෙන කෙනා දිගටම වැටෙන්න පටන් අර ගන්නවා. ආයෙ නැගිට ගන්න බැරි කර්මත සිත කම්මැලි වෙනවා. ඒ නිසා වරින් වර නැවත නැවතත් එකම දේ උනත් මතක් කර දීම අවශ්‍ය වෙනවා. ඒ නිසා නොනවතින කතාව අදත් මේ විදිහට විකට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි එදා හිමතක් කරගත්තා යෝගාවචරයේ වශයෙන් තමයි මේ ධර්මයේ අවබෝධ කිරීමේ වගකීම ධර්මයේ අවබෝධ කිරීමේ භාර දూరు කටයුත්තට පැදී පැහැදී සිටගත්ාම යන්තාක් ඒ පුද්ගලයා ඒ යෝගාවචරය ස්ත්‍රියක් හෝවා පුරුෂයෙක් හෝවා පියෙක් හෝවා දරිද්දෙක් හෝවා බාලයෙක් හෝවා මහලු හෝවා කොයි තරම් මේ භාවනාවට ශක්තිය ධෛර්යය යොදවනවද ඒ තරම් දැනගන්නවා ධර්මයේ කියන්නේ කොච්චර යොහුසුළු දෙයක්ද කොච්චර වේගවත් දෙයක්ද ඉක්මන් ඉක්මන් වෙවි අල්ලන්න අල්ලන්න ධර්මයේ තව තවත් වේගවත් වෙන්න පටන් අර ගන්නවා මේ නිසා මෙතනදී කම්මැලියට අති වැටෙනවා ඥානවන්තයා කාරණා කාරණා තේරුම් අරගෙන තමන්ගේ ප්‍රයත්නය නිසාම තමන්ගේ නිවැරදි කාලය නිසාම, විකට පැවැත්වීම නිසාම, නිවැරදි එල්ලේ නිසාම මෙලෙස ධර්මයේ යොහුසුණු බව තේරෙනවා. මේක මට උනන්දු වෙන්න කාරණාවක් කියලා නැවත නැවතත් එළව එළවා පහර දෙන්න පටන් ගන්නවා. මේක කාරණාවක් වශයෙන් සුතමේ වතේ යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ පිරිසිදු කරගෙන තියෙන්න ඕනේ. නමුත් භාවනා නොකර නැත්තන්ට මේ ධර්ම කියලා දෙන්න ගියාට කාරණාවක් වෙන්නේ නැහැ. හරියට මුණින් නමලා තිබ්බ කලයකට වතුරක් කරන්න වගේ දෙපැත්තේ සීරා බහිනවා. ඇතුළට දරන්නේ නැහැ. මොකද ඒ විදිහට ධර්මයන් අඹා යමින් ධර්මයන් පිටිපස එළවමින් ධර්මයන් මෙනෙහි කරමින් තමන්ගේ මානසිකාරයට නැංවීමට ප්‍රයත්න නොගත්තා වූ නිසා ඒ පුද්ගලයන්ට අත්දැකීම් මදි ඒ නිසා මේ මූල ධර්ම කරුණු දරන්න ඉඩක් නැති වෙනවා. නමුත් අද මේ අපි මේ කාය සාක්ෂි වශයෙන් ඉදිරියපත් වෙලා ඉන්න පිරිස තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ තාක් මේ ව්‍යාපාරයේ යෙදෙනවා. යෙදිලා යම් යම් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා තමයි ශක්තිමත් වෙන්නේ. ඒ නිසා අයත්තන්ට මේ මූල ධර්මයේ සුතමේ වාසේ කනට ඇහිම වාසේ ලැබෙනකොට Tamanට ඒකෙන් ප්‍රබෝධයක් ඇති වෙනවා. ධර්මතාවයේ තේරුම් ගැනීම නිසා යම්තාක් මේ ධර්මයේ යොහුසුළු වෙන්න පටන් අරගත්තනම් වහ වහ ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තනම් Tamanට තේරුම් ගන්න බැරි තරමට Taman මත් වෙන ස්වරූපෙට දිනකට වැඩි තත්වයේ වේගවත් වෙන්න පටන් අර ගන්නවා නම් තේරුම් ගන්න ඕනේ මේ Taman ගත්තා වූ ප්‍රයත්නයේ ප්‍රතිඵල. මේකමයි ක්‍රමය. ඒ නිසා ධර්මයානුකූලව වවත්තාණයේ පවත්වන්නා වූ යෝගාවචරයට ධම්ම වවත්තාණයේ පවත්වන්නා වූ යෝගාවචරයට පක්ඛන්දන පවත්තන කියන එළව එළවා පහර දෙන වහවහා එළඹවන සුළු පැවැත්වීමක් අවශ්‍ය කරනවා. වේගවත් වෙන්න ඕනේ. මොකද ඒ යෝගාවචරය දැන් දන්නවා එක දැකීමක් දර්ශනයක් පහළ වෙච්ච ගණන්ය ඒ දර්ශනානුකූලව හිත සංසාරගත පුරුද්දට ක්‍රියාත්මක වෙන්න ගියොත් ඒ ක්‍රමානුකූලව හිත ගිහිලා ඒ කාන්තේම වේදනාවට පස්සේ තෘෂ්ණාව පහළ වෙනවා එතනින් එහාට Tamanට තමන්ගේ ජීවිත කෝක වෙතත් වචනේ පාලනය කරගන්නත් බැරි වෙනවා ශරීරය පාලනය කර ගන්නත් බැරි වෙනවා දුච්චරිත මට්ටමට පවා පිරෙහෙට ඉඩ තියෙනවා. ඒ නිසා දැකීමක් හා සංගම දැකීම පිළිබඳ සතිය එල්බ සිටිනවා. භාවනා කරන්ට ඉස්සර මෙහෙම ලොකු වගකීමක් නැහැ. සිත්සේ දකින්නවා. සිත්සේ අහනවා. සිත්සේ රස විඳිනවා. නමුත් භාවනා වගකීම හිතට එන්න එන්න එන්න යෝගාවචරයට වැටෙනවා. දකින්නවත් හා සමගම දැකීම මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් ඒ දැකීම විසයෙන් Tamante හානි වෙන්නේ නැහැ. වින කරන්නේ නැහැ. වින කරනවා නම් ඒක පැහැදිලිව දැක ගන්න පුළුවන්. එන විදිහකට කියනවා නම් නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලාව නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන්. පොරවන් කපන තරමට මෝරණකම් බලාගෙන ඉඳලා වික්ෂිප්ත වෙන්න වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට වගකීම් භාරයේ තේරුම් ගන්න තේරුම් ගන්නද යෝගාවචරයට මේ වහා ක්‍රියාත්මක වෙන සුළු ගතිය පැනලා පහර දෙන ගතිය විශේෂයෙන්ම පුහුණු කරන්න සිද්ධ වෙනවා. නිසා මේකට කියනවා පාලියෙන් පක්ඛන්දරය කියලා. සතා ශක්තිය තියෙන කෙනෙකුට, අධිහිරි ශක්තිය තියෙන කෙනෙකුට මේ ධර්මතා පිළිගන්නා කෙනෙකුට මේ ශක්තිය, පක්ඛන්දන ශක්තිය Taman තුල ක්‍රියාත්මක කරගන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. ඒක දන්නේ නැති කෙනාට, ඒක ක්‍රියාත්මක නොකරන කෙනාට ඒක සදාකාලිකව අක්‍රියවම පවතිනවා, අඳුරේම පවතිනවා. ඒ නිසා යෝග අවචරය තම තමන් අත්දකින්නා වූ විවිධ සිද්ධි මත ඇහිීම් මත දැකීම් මත ආග්‍රහණ මත ස්පර්ශ මත රස බැලීම් මත හිතවිලි මත අනිත් පැත්තෙන් කියනවනම් පින්වීමක් මත හැකිලීමක් මත ආස්වාසයක් මත ප්‍රස්වාසයක් මත ආදී කොට ඇත්තා වූ සෑම අරමුණක්ම මතු වූ ක්ෂණයෙන්ම අරමුණ අල්ලා ගන්නා තරමේ ඉල්ලේකුත් අරමුණ ගිලිහි යanoදී නැවත නැවත පවත්වන වීර්යකුත් මේ කියන මේ දෙක පවත්වනවා නම් ඒකට කියනවා පක්ඛන්දන පවත්තන කියන ස්වරූපය. මේක තියෙන කෙනා අරමුණට ඉසරයි. නැති කෙනා අරමුණ විසින් යථා කාලේ නොබෝ කලකින් ඉදිලගන්න. පරිදි. ඒ නිසා යෝගාවචරය හරියට තරඟකාරයෝ බර ගාන විශාල ගාන සම්බන්ධ වෙලා සිටින ජීව දුවන තරගයකට එළඹෙනකොට ලකුණු සංඥා තුනක් කරනවා සිංහල ක්‍රමයට අපි කියනවා සැරසෙන් ඊගාට එළවේ කියලා ඊගාටම සද්දයක් කරනත්තා යා කියලා පරිවිදයක් දෙනවා. එතකොට අර සැරසෙන් කියනකොට Tamange හරියට නූලට ඇවිල්ලා එළවේන් කියනකොට Tamange කඳ ඉස්සරහට නමාගෙන දැන් කොයි ක්ෂණයක Tamange සංඥාව මතුවේද? යා මේ සංඥාව ඒහා වේගයෙන්ම Tamange කඳ විදින්න ඕන ඉස්සරහට. Tamange හාත්පස ඇත්තා වූ තරඟකාරය සල්ලු කරගෙන ඉදිරියට ගියොත් ඒ සංඝකාරයන්ගේ තල්ලුවෙන් තමයි නිත්‍ය ඉබේම ඉදිරියට තල් වෙන ගැටියක් තියෙනවා. යම් විදියකට තමයි සිය පැකිලෙනොත් අර විදිල්ල වෙලාවට කරගන්න බැරිනොත් අර වේගයෙන් ළඟන තරංකාරයන් අතරේ තමයි තෑගිලා පසුබද. අන්න ඒ වගේ තමයි ඉඳීම මූල ආරමුණ මතුවෙන වෙලාවේදීම හිත කල්පනාවට බර වෙන්නේ නැතුව ඒකදෝ මේකදෝ කලකොල නැතුව මතුවීමත් සමගම හිත එයි වීදවා ගන්න පුළුවන්කම තියනවනේ තමන්ට අරමුණේ වේගයත් එක්කම භවනා මානසිකාරය පවත්වාගෙන යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ ශක්තිය නිසා ආ වෙන විදිහකට කියනවනම් මේ නිවැරදි එල්ලේ නිසා මේ නැවත නැවත මෙනෙහි කිරීම නම් වූ අරමුණ අනුව යන පවත්වන ගතිය නිසා යෝරාවචරයාගේ සති ශක්තිය සතිය ආවැඩීමක්පත් වෙනවා. සංප්‍රාසනයකටපත් වෙනවා ජවකණයකටපත් වෙනවා මේ විදිහට අර මූලික වීර්යයේ වටිනාකම යෝගාචරය තේරුම් අරගෙන ඒ වීර්යය සතියට උදව් වෙන ආකාරයට දිගට පවත්වනවනම් යෝගාචරයට ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා කල්යාමේදී ආනිසංස වැඩෙන්න පටන් ගන්නවා එහෙම නොවන්නා වූ යෝගාචරයට අරමුණ එනවා මෙනෙහි කරනවා නමුත් ගොළු වෙලි ගමනේ ආවට ගියාට සමහර විට අරමුණු දිනකොට කල්පනාවක කල්පනාවේ ඉඳලා අරමුණු ගියාට පස්සේ මෙනෙහි කරනවා කියන්නේ ඒ වර්තමාන මොහොතේ අත්තාව අරමුණු මෙනෙහි කිරීමක් නෙවෙයි සම්ප්‍රදායන කුල මෙනෙහි කරාට ਉਹ මෙනෙහි කරන්නේ මොනවාද අරමුණ මොකද්ද මේකට කියනවා කලකොල භාවය කියලා වෙන විදිහකට කියනවා මෝහය කියලා ඉස්සරහා Taman තියෙන දේ නොදන්නාකමටපත් වෙනවා මේ නොදන්නාකමටපත් වීම නිසාන හිතේ කලබීමක් ඇති වෙනවා වික්ෂිප්ත භාවයක්පත් වෙනවා. මෙවැනි වික්ෂිප්ත භාවයකින් මේ යෝගාවචරය අර අරමුණ උවර්ධවව තහ ගන්නවා. තහ ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නමුත් පසුවීම නිසා වර්ධවව තහ ගන්නවා. මේ නිසා ඔහු දිගින් දිගට මේ විදිහට පෙරපසු වීම නිසා ක්‍රමයෙන් ඔහු තුළ අහිරික අනෝතත්ත්ව කියනා වූ මූලික කෙලෙස් ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. දිගින් දිගටම නොදන්නා තුරුකම පටලැවිල්ල, අඳුර, මෝහය, සම්මෝහය දිගට වැඩිෙන්න පටන් ගන්නවා. මේ නිසා කෙටියෙන් සඳහන් කරනවා අසතිමත් පුද්ගලයා තමන්ගේ సంతාණය කෙලෙස් භූමියක් බවට පත් කර ගන්නවා. ඒ හුදු තමන් ඉදිරි පිට ඇත්තා වූ අරමුණ අරමුණ මතදීමත් හා සමගම ඉදිරිපත් වෙලා අරමුණ හාත්පසින් අල්ලා ගන්නවා වෙනුවට පසුවීම නිසා අරමුණ ඉදිරියේ කල්පනා කරන නිසා අරමුණ ඉදිරියේ සැකසහිත හිතවිලි පහළ කරන නිසා ਉਹ අරමුණට පසු වෙනවා ඒ පසු වීම නිසා අරමුණක් හිතක් එල්ලවීම නැති වෙලා දෙක දෙකක් වෙනවා පටලවිලක් ඇති වික්ෂිප්ත භාවයකට පත් වෙනවා එවැනි හිත වැඩිෙන් වැඩිෙන් අහිමික අනෝතප්ප කියන ධර්ම මතුවීම නිසා තමන්ගේ సంతානයේ කෙලෙස් භූමියක් වඩපත් වෙනවා යම් යෝගාවචරයේ වෙනුවට මේ ධර්මතාවයේ තේරුම් අරගෙන නිවැරදිදී එල්ලේ. ඒ වාගේම නැවත නැවත මේ එල්ලේ ප්‍රවැත්වීම කියනා වූ මේ මූලික යෝගාවචර යුතුයකම් දෙක තේරුම් අරගෙන නැවත නැවතත් ඒ යොදවනවන ඒ යෝගාවචරයාගේ අරමුණ ආ හිත එකිනෙකට එල්ලදීම එල්ලකොට දීම අනුව සතිය පිළිවෙල. මේ සතිය ඍජුවෙන්ද ඍජුවෙන්ද නැත්නම් සතියයි අරමුණයි එකට මූල දා සිටින්ද සිටින්ද එවැනි ක්ෂණ දෙක තුනක් යන්න යන්න ඒ යෝගාවස්ථාවේ මේ සතිය උතුම්ම වේගවත් විදිහකට ජවක වෙන්න පටන් අර ගන්නවා. අන්න එවැනි ජවාදික සතියක් තුල නැත්නම් අප්‍රමාදයක් තුල සජීවී භාවයක් තුල අරමුණ මැත්තේ ක්ෂණික සමාධිය පහළ වෙන්න පටන් ගන්නවා. එවැනි විදිහට ක්ෂණික සමාධිය පහළ වෙන විදිහට දිගට අරමුණේ එල්ලය නැවත නැවතත් අරමුණට නැංගිය දිගට පවත්වනවනම් ඒ යෝගාවචර ක්‍රමක්‍රමයෙන් මේ Taman ඉදිරියේ සමාධිමත්ව ඉදිරිපත් වෙත්තා වූ අරමුණ රූප ධර්ම වශයෙන් ඒ අරමුණ දැක ගන්නා හිත නාම ධර්ම වශයෙන් ඒ රූප ධර්ම වල එකිනෙකත්තා වූ සම්බන්ධතාවයන් නාම ධර්ම වලට බලපාන හැටි මේ හිත එවැනි රූප ධර්ම වලට බලපාන හැටි ආදී කොට ඇත්තා වූ මූලික විපස්සනා පදන ඥාන ගොඩනැගිලා අවසානයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන එක යාන්තමට ගොරෝසුවට වැටෙන්න පටන් ගන්නවා වෙන විදිහකට කියනවා නම් සතිය අරමුණේ වේගය ඉක්මෝල යන මට්ටමට ඉදිරිපත් වුණොත් තමගේ సంతානීය ප්‍රඥා භූමියක් බවට පත් කරගන්නවා. මේ නිසා තේරුම් අරගන්න ඕනේ තමන් මේ වීර්යය විශේෂම වීර්යයේ ක්‍රියාශක්තිය හරියට තේරුම් අරගත්තොත් තමන්ගේ సంతානීය ක්ෂණයක් ක්ෂණයක් පාස එක්කෝ කෙලෙස් සඳහා භූමියක් කරගන්නවා එහෙම නැත්නම් ප්‍රඥාව සඳහා භූමියක් කරගන්නවා. වෙන විදිහකට කියනවා නම් අපේ මේ ගත වෙන සෑම ක්ෂණයක්ම ඉස්හාමත්ම තීරණාත්මකයි. එක්කෝ අපි මෝහයට පරදිනවා. එහෙම නැත්නම් අපි ප්‍රඥාව ජය මේ දෙක ආධුනිකයාට තීඳු කරන්නේ මෙන්න මේ විදිහට. ඒ වීර්යයේ අංග දෙක පළු දෙක තමයි කියන්නේ නිවැරදි එල්ලය ඉන්දන වේලාවේදී පින්බර වූරුපේ දැන ගැනීම ආස්වාසේ විලාදී ආස්වාසේ දැන ගැනීම, හැකිලෙන වෙලාවේදී හැකිලීම දැන ගැනීම, ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසය දැන ගැනීම. පයෝසෝණ යවන තබන නැත්නම් වම දකුණ වශයෙන් මෙනෙහි කරන වාරයක් පාසා මේ අරමුණ මේකයි කියලා හරියට අරමුණට හිත නැංවීමේ එල්ලේ මේකට කියනවා විකක්කේ කියලා. මෙන්න මේ විදිහට විතක්කේ නම් වාගත දේ දිගට පවත්වන ස්වරූපෙත් තමයි වීර්යය කියලා කියන්නේ. මෙන්න මේ වීර්ය නිසා එක්කෝ තමන්ගේ සංතානය කෙලස් භූමියක්පත් කර ගන්නවා වීර්ය නැතිකම නිසා, පසුබෑම නිසා, කෝසජ්ජේ නිසා, කුසීතකම නිසා, දීන භාවය නිසා. ටිකටම පිළියෙල පටන් ගන්නවා. එවැනි පුද්ගලයෙක්ගේ වීරත්වයක් සූරත්වයක් දිනු වෙනවා වෙනුවට මේ Tamanට දෙන්නා වූ මේ පැහැදිලි ධර්ම මාර්ගයේ පව සැකකරන්න පටන් ගන්නවා මේක හරියයිද ඔය කියන විදිහේ විශාල ආනිසංස මේ හුදු වෙනේ කිරීමකින් ලබන්න පුළුවන්ද එක අරමුණක් පිම්බීමක් හැකිලීමක් දෙලින්ම මෙනෙහි කරලා විගත මෙනෙහි කරලා ওই කියන විදිහ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකෝත්තර ධර්ම තේරුම් ගන්න පුළුවන්ද මෙතන මොකක් හරි පටලැවිලා තියෙනවා සමන් වශයෙන් වශයෙන් ස්ථානයේ වශයෙන් ගුරුවරයා වශයෙන් අන්තිමට පිළිදරත්නේ වශයෙන් සැකපාල වෙන්න ඉඩ තියෙනවා එතකොට අර කියන ක්ලේශ භූමිය ඝන බහල විදිහට වැඩෙන්න පටන් ගන්නවා මේ නිසා යෝගාවචරය ක්ෂණ සම්පත්‍ය තේරුම් ගන්න ඕනේ මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ හරියට බද්ධ පරියන්කේ යෙදিলা භාවනා කරන මොහොතක් පමණක් කියලා කියන්න නරකයි. මොකද මේ මේ බණහන සෑම සිල් දෙනාම පූර්ණ කාලීනව ධර්මයේ කැපවෙච්ච පිරිසක්. අපි පූර්ණ කාලීනව භාවනා කරනවා කියන පිරිසක්. එහෙමනම් අපේ මුළු ජීවිතේ එන විදිහට කියනවා නම් දවසේ පැය 24ක් යම් ප්‍රමාණයක් තද නිින්දේ පසු නොවෙනවනම් ඒ සෑම ක්ෂණයකම මේ විදිහට බාහිරින් මතුවෙන ආ වූ අරමුණු රාශිය තමන්ගේ ජලාධික වූ සතියේ ඒවට ඉස්සර වෙන්නේ නැතුව තමන්ගේ සතිය ඉස්සර කරමින් ප්‍රඥා භූමිය වඩන්ට අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒකේ යථා වූ තීරණාත්මක ස්වરૂපේ වැටෙනකොට ප්‍රඥාවන්තයාට තමන්ගේ වගකීම වඩ වඩාත් අහු වෙනවා. ඒ කියන්නේ පරියන්කේ වශයෙන්ොත් මූල කර්මස්ථානයේ ප්‍රධාන කරගෙනම අතු වෙන තාක් අරමුණු වෙහෙස නොබලක් හිතේ කල්පනාවට ඉඳ නොතබක් කලබල භාවයට ඉඳ නොතබ වහාම හිත විහිදුවන්න යවත නැවත විහිදුවන්න ඒ වගේම පරියන්කේ පස්සේ සක්මනේදී අරිට වඩා අභියෝගජනකයි විවිධ අරමුණු මතුවෙනවා ඒ අරමුණු රාශියේදී අර පරියන්කේදී තබාගත විදිහටම අඛණ්ඩව සතියක් සමාධියක් වඩන්න පුළුවන් වැඩමී කියන අධිෂ්ඨානය කරගෙන යනවනේ තමන්ට අර ලබාගත් ආ වූ සතිය, ලබාගත් ආ වූ සමාධිය ක්‍රියාවට නගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා අක්මයි. ඊට පස්සේ ඒ යෝගාවචරය වතපිළිවෙතේ යෙදෙනවා. ඒ පිටේදා කටයුතු වල යෙදෙනවා. යෑමීම්, නෑම්දීම්, කැමදීම, අඳුම් බැලඳුම් කිරීම, දොර ඇතීම්, වැසීම්, වැසිකිලි කැටිකිලි මේ සෑම කෘත්‍යයකදීම යම් වෙලාවක අරමුණ ඉස්සර වුණොත් සතිය නැතුව ඒ තුල කෙලෙස් භූමිය වැඩෙන්න ඉඩ තියෙනවා කියලා නිතරම ඉහිරියෝතක් පිළිදවගෙන අයිතිකානෝ තත්ත්ව වලට ඉඳ නොතබා. ඉදිරියට යනවනම් ඒ යෝගාවචරය ධර්මදරේක. යෝගාවචරය තුළ ධර්මයේ වැඩෙන්නේ ධර්මයේ වවත්හානිය සිද්ධ වෙන්නේ කුම් බාටපත් වෙනවා. මේ ධර්මදර එහෙම නැත්නම් ධර්මයේ වවත්හානිය සිද්ධ වෙන පුද්ගලයෙක් සම්බන්ධව ධර්මයේ දරන්නා වූ පුද්ගලයා කියනකොට මූල ධර්ම පැත්තෙන් අරගෙන බැලුවා විවිධාකාර තේරුම් අර්ථ දෙනවා. ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? ධර දරන්නා වූ කියන්නේ මොකද්ද කියලා. අපි මේ අවස්ථාවේදී වෙලා ගන්නෙ ඒ වගේ මූල ධර්ම වලට බර පැත්ත විශ්ලේෂණය කරන්න නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ අපි මේ ගෙන යනා වූ මේ යෝගාවචර ජීවිතයේදී අනන් ධර්මතරයේද නැද්ද ඒක ඒ ඒ ක්ෂණයේ තහවුරු වෙනවද නැද්ද කියන කාරණාව වටහා ගන්න. ඒ නිසා මේ හැම වවත්තාන මට්ටමේ කටයුතු කරන හිත පවතින යෝගාවචරයට තමන්ගේ තමන් ධර්මයේ දරණ ස්වરૂපය ඒ සෑම ක්ෂණයකම ගැඹුරකට අතුලාන්තයකට වැටෙන්න පටන් ගන්නවා. යෝගාවචර පැත්තෙන් ගණන් ගන්නවා නම්, කලකලා බලනවා නම්, වටහා ගන්නවා නම් ධර්මදර කියලා කියන්නේ සතිය වීර්යයෙන් උදේට පෝෂණය ලැබෙන සතිය සහිත මොහතක ඒ යෝගාවචරය පිරිහීමකටපත් නොවන විදිහට දරණ ස්වરૂපයක් තියෙනවා ධර්මය. යම් මොහතක යෝගාවචරය නිරෝගී වීර්යයක් නිසා උපදවාගත සතියක් සහිතව ජීවත් වෙනවා නම් ਉਹ ආරක්ෂක භූමියක ඉන්නේ. ප්‍රඥා භූමියක ඉන්නේ. ඒ නිසා ඒ යෝගාවචරයගේ පිරිහීමක් සිදු වෙන්න විදිහක් නැහැ. ඒ යෝගාවචරයගේ සීලය පිළිබඳව Tamanට හොඳට තහවුරු වෙනවා. එහි ගන්න මොනවාක්වත් සෝදාන්න කරන්න දෙයක් නෑ. හොඳට පැහැදිලි හොඳ පදනමක් සලස්වා දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ සතිය මේ විදිහට දිගට පවතින්නේ නෑ. ඒ නිසා යෝගාවචරයට Tamanගේම සීලය පිළිබඳව හොඳ තහවුරුවක් ලැබෙනවා. ඒ මතුමත් ඉඳගෙන අර කියන විදිහට සතිය දිගට පවතිනවා නම් යෝගාවචරයට ක්ෂණික සමාධිය මොහොතෙන් මොහොත ඇති වෙන්න ඇති වෙන්න සමාධි පිරිසිදු භාවය කියලා කියන්නේ අර සීලේදී වගේ කායේ සංවර ස්වરૂපයේ වචනේ සංවර ස්වરૂපයේ පමණක්ම නෙවෙයි අභ්‍යන්තර වශයෙන් තමගේ චිත්ත සංතාණයත් ආ වූ කෙලෙස් දුරු වීම විවේකය යෝගාවචරයට වැටෙනවා. ඒ මතු මැත්තේ ඒකනික සමාධිය දිගට පවත්වන මෙන්න මේ විවේකයේ තුල හිතේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අර කියන විදිහට නාම රූප ධර්මයේ හේතුඵල සම්බන්ධතාවයේ අනිත්‍ය දුක අනාත්මයේ වශයෙන් අර විවේකයේ තුල අවශ්‍ය පොහොර වතුර සූර්යාලෝකයේ සුලඟ ලැබෙන පැලයක් ඒ ක්‍රමයෙන් වැඩෙන්න පටන් අර ගන්නවා. මේ වැඩිම තුල කවදාකවත් යෝගාවචරයාගේ පිළිහිමක් ඇද වැටීමක් සත්වයේ සුන්වියාමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ධම්ම වවත්තාන මැත්තේ ඉතානත්ම කැප වෙලා මේ කාරණාව අදහගෙන තේරුම් අරගෙන කටයුතු කරනවනම් ඔහුට ඒ සෑම ක්ෂණයකම ධර්මයේ යම් විදියකට පුද්ගලයෙකුට ආරක්ෂාවක් සැලසනවද ඒ පුද්ගලයාගේ පිරිහීමකටපත් නොකර රැක බලා ගන්නා ගතියක් දිවි දෙන්නා වූ ගතියක් ඔසවා තබා ගන්නා ගතියක් පවතිනවද මේක වටහා ගන්න පුළුවන් වෙනවා. කවුහරණක් ආරක්ෂාවක් විවේකයක් නිදහසක් සාන්ත ස්වરૂපයක් සාමකාමී ස්වરૂපයක් යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. මේ නිසායි මේ හා සමාන මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මේ මනුස්ස ලෝකය කියලා කියන්නේ ඒ වගේ හවුහරණක් ඇති ඒ වගේ සාන්ත වූ ඒ වගේ සාමකාමී වූ නිදහස් වූ තැනක් නෙමෙයි. ඉතාමත්ම විසම ජනකයි. ඉතාමත්ම ආශිවිෂයිකයි. එවැනි ලෝකයක එවැනි විසම තත්වයක් කියෙති යෝගාවචරය තමාගේ මේ නිරෝගී වීර්ය නිසා නිද්දිගර පවස්තන සතිය නිසා පුදුම සමභාවයක්. විසම ලෝකයේ මේ සමභාවයේ පවත්වනකොට යෝගාවචරයට වැටෙනවා මේ කවමදාකවත් ඔය ධර්මදර ස්වરૂපයේ ඇති වෙන සුතයෙන් අහලා ලබාගත් දෙයක් නෙවෙයි. තමන්ගේ ගුරුවරයා ධර්මයේ දන්න නිසා ලැබිච්ච අවස්ථාවක් නෙවෙයි. තමන් ඉන්න දැන දෙවියෝ ආරක්ෂා කරනවා නෙවෙයි. තමන් විසින්ම තමන්ගේ හිත වීර්යයේ පෝෂණය වෙලා සතියෙන් ආරක්ෂා වෙන නිසායි මේ තමයි මේ හවුහරණක් අස්වසිල්ලක් සනසිල්ලක් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ தত্ত্বය යෝගාවචරයට යන්න මොහොතක සතිය ඉදිරිපත් වෙනාද ඒ ඉදිරිපත් වෙන සතිය තියෙන අවස්ථාවේදී වැටෙන්න පටන් ගන්නවා. මේක අර කලින් කියපු විදිහට සීලයේ වශයෙන් සමාධියේ වශයෙන් ප්‍රඥාව වශයෙන් විකෘත වැඩෙන දෙයක්. මේ ධර්ම ධාර කියලා කියන ස්වરૂපයේ එක තැනක හම් වෙන්නේ අපි කිව්වොත් නංගුවක්ය උපාධියක්ය එහෙම ස්වරූපයක් නෙවෙයි. Taman ගත කරන ගත කරන මොහොතක් පාසක්. ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණක් පාසක්. අරමුණු මොනතරම් විවිධ වුණත් ඒ අරමුණු මොනතරම් ප්‍රියමනාප වුණත් අප්‍රිය අමනාප වුණත් යෝගාවචරයාගේ සතිය යෝගාවචරයාගේ වීර්ය ඒ අරමුණ ඉක්මවා යන තරමට යොහුසුලුව ක්‍රියාත්මක වෙන භාවයේ තියෙන නිසා අරමුණ විශේෂයෙන් වේගයෙන් හිත රාගයට බැඳෙන ස්වરૂප, ද්වේෂයට බැඳෙන ස්වરૂප, අරමුණ මේකදෝ ඒකදෝ කියලා හිතාගන්න බැරි ස්වરૂප නැතුව යනවා. මේ රාගය, මේ ප්‍රිය අරමුණය, මේ වගේ හිතේට ඇදී යන ස්වરૂපය කියලා යෝගාවචරය තේරුම් ගන්නවා කියලා කියන්නේ යෝගාවචරය වෙනදට වඩා එක පියවරකින් ආරක්ෂා සහිතයි. තමන්ගේ සතුරා පැහැදිලිවම තේරුම් අරගත්ත මොහොතක්. ඒ වගේම තමයි අත්‍යවනාක අරමුණක් මතුවෙච්ච වෙලාවේදී තරහා තමන්ට ද්වේෂය පහළ වෙලා තියෙනවා. අරමුණ තියෙද්දීම ද්වේෂය තමගේ సంతානයේ වැඩ කරද්දීම යෝගාවචරය ඒ තාක් පමා වුණත් එතනදී ඉක්මන් කරගන්න හිත. එතකොට අර ද්වේෂයට ආය දිගට වැඩෙන්න හෝ තමන්ට අනවිල කරන්න හෝ තියෙන තත්වේ නැති වෙනවා. බාල හිත පටන් ගන්නවා. ධර්මයේ විසින් ඔහු පහත වැටෙන්න දෙන්නේ නැතුව නීච භාවයට පත් කරන්නේ නැතුව දුර්වල භාවයට පත් කරන්නේ නැතුව ඇදහලන්නේ නැතුව ආරක්ෂාවක් සලසලා දෙනවා. මේ ආරක්ෂාව සලසා දෙන මේ පදනම ධර්මධර පදනම නිසා යෝගාවචරය එතන සිට ඉහළට ක්‍රමයෙන් ක්‍රමයෙන් තමන්ගේ හිත නැවතත් මධ්‍යස්ථ මට්ටමද මධ්‍යස්ථ මට්ටමේ ඉහළ මට්ටමට සමාධි මට්ටමට ප්‍රඥා මට්ටමට වඩා ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරය ධම්ම අවස්ථාන කියන විශේෂ බාහිර දూరు කටයුත්තේ යෙදී සිටින වෙලාවේදී මේ කටයුත්තේ ඇති වටිනාකම ඒ කටයුත්ත දිගට පවතින යෝගාවචරයා කියන සිදුවේ පිහිටුකන් රාශිය හොඳේ හැටි පැහැදිලි කරගන්නවන යෝගාවචරයට සෑම අරමුණකින්ම මේ ධම්ම වවත්තාන ඥානීයතාව ප්‍රායෝගික පැත්ත පිළිසිඳිට පුළුවන්. හරියට තමන් අතරපත් වුණා වූ රත්තරන ඒ කරේ උලකාර බලනකොට තමයි තේරුම් අරගන්න පුළුවන් ඒක නියම රත්තරන්ද නැත්නම් සුදු රත්තරන්ද කියේ. අන්න ඒ වගේ තමයි තමන්ගේ යෝගාවචර ජීවිතයේ සෑම ක්ෂණයක්ම මේ ධර්මය උරගා බලන අවස්ථාවකටපත් වෙනවා. මේ නිසා තමන්ගේ సంతාණය මොහොතින් මොහොතේ ධර්මයෙන්ම දරන්නා වූ ධර්මයෙන්ම දැරෙන්නා වූ ස්වරූපයකටපත් වෙනවා. වෙන විදිහකට කියනවා ධර්මයේ ඇතුළත පිටත සමභාවයටපත් වෙන්න ගන්නවා. එවැනි යෝගාවචරයට බැන්න අය, එවැනි යෝගාවචරයට ගැහුව අය, එවැනි යෝගාවචරයට ආහාර නැති වුණා අය, එවැනි යෝගාවචරයට ආහාර වැඩි වුණා අය, ලෙඩ වුණා අය, නැති වුණා අය, මේ සෑම සියලු දෙයකම යෝගාවචරයට සම රසය ඇති වෙන්න පටන් අර ගන්නවා. මේ පෙන්වන්න හදන්නේ ධර්ම ස්වરૂපයක්. ඒකට සාක්ෂි කරගෙන තියෙන්නේ මගේ මේ సంతානය. මේ సంతානය සාක්ෂි කරගෙන මේ Taman ඉදිරියටපත් වුණා වූ අරමුණ ධර්මයේ වශයෙන් අවස්ථාන කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා නම් අතක් පයක් කැඩිලා ගියා. ජීවිතේ නැතිලා ගියා. ඒ තමයි ලැබෙනා වූ මේ ධර්මමය රසය ධර්මමය ආරක්ෂාව යෝගාවචරය අගය කරනවා. ඒ වෙනකොට මේ යෝගාවචරයගේ වීර්ය පැවැත්වීම හරියට ඒ කියන්නේ නිවැරදිව එල්ල කිරීම ඒ එල්ල කිරීම නැවත නැවතත් පැවැත්වීම කියනවා වූ මේ වීරත්වයේ විශේෂ යෝගාචරය පුදුම සූර භාවයක් ඇති කරගන්නවා. අරමුණ වද දෙන ස්වරූපයෙන් වෙන්න පුළුවන් එන්නේ. අරමුණු විසම අදහසකින් වෙන්න පුළුවන් එන්නේ. නමුත් යෝගාචරය මුලදිම නම් කලකොලක් වෙන්න පුළුවන්. විසම භාවයටපත් වෙන්නත් පුළුවන්. නමුත් යෝගාචරය දවසින් දවස අධිෂ්ඨාන පූර්වක කරගෙන යනකොට වේලාවකදී මේ සූර භාවයේ නිසා අරමුණේ යත්තා වූ මේ කොපිත කරන සූර ස්වરૂපයේ තමන්ගේ ඥානෙ ප්‍රඥාවෙන් වටහා ගත්තාම ඒ මනස තවදුරටත් ඒ අරමුණට තමන්ට හොල්මන් කරන්න බැහැ. මේකට කියනවා වීරත්වයේ සූරත්වයක් කරගන්නවා. මේ විදිහට සූර වෙමින් සූර වෙමින් ඒ විදිහට වෙන වචනකින් කියනවා වැටි වැටි කියලා කියනවා. වර එක තමයි විවිධ කාරණා නිසා හිත වට ගන්න. ඒක ස්වરૂපයි. මොකද ඒ තරම්ම අමාරු එතර වෙන්න අමාරු මාර දෙයියකේ මාර්යාගේ බල ප්‍රදේශයක් තුළයි අපි මේ ක්‍රියාත්මක වෙන්නේ අපි ක්‍රියාත්මක වෙන්නේ තනි ක්‍රම විසම ලෝකයක ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ මේ ධර්ම සරණ ධර්මයේ ධරණ තුරු ස්වරූපෙන් පිටත අපි බලාපොරොත්තු වෙනවා අපි නිලයෙන් බලයෙන් නෑදෑයින්ගෙන් ධනයෙන් උගත්කමින් මේ ධර්මයට නිග්‍රහ කිරීමක් වෙනවා ඒ නිසා ධම්මෝ විනාගති පිතාජ මාතා මට ධර්මයෙන් තොර මවෙක් නැත පියෙක් නැත කියන ස්වරූපයට යෝගාවචරයපත් වෙනවනම් වෙන විදිහකින් කියනවා ධම්මචාරී කර ස්වරූපයටපත් වෙනවනම් ඒ කාන්තේම ධර්මයේ යෝගාවචරය ආරක්ෂා කරගන්න පටන් ගන්නවා යෝගාවචරයට සරණක් පිටක් ඇති කරලා දෙනවා මේ නිසා යෝගාවචරයාගේ ජීවිතයේ ඉතාම සුවඳ විහිදුවන ආදර්ශමත් මට්ටමකටපත් වෙන්න පටන් ගන්නවා එවැනි යෝගාවචරයේදී ඒ සුවඳ ඒ ධර්මයේ විසින් ඔහු දරණමය ඔහු ධර්මයේ දරණමය කියන தත්ත්වය පැහැදිලි වෙන්න නම් ඒ යෝග අවශ්‍යයට දොර ඒ යෝග අවශ්‍යයගේ දක්ෂකම් තේන්නේ මේ කරදරකම් කටළු ඇති වෙනවා. අතිශයකට කරදරයකට පසුබෑමකටපත් වෙනකොට ඔහු තමන් සතු ඒ විභූෂණයන් පානවා. තමන් සතු අත්තා වූ ඉවසීමේ ශක්තිය ඒ ඉවසීමෙන් නමුත් මතුවෙනා වූ අරමුණ පැහැර යන්න දෙන්නේ නැතුව ගිලී යන්න දෙන්නේ නැතුව ඒ අරමුණේ ලබා ගන්න පුළුවන් වූ ධර්මය උකහා ගැනීම පිණිස ඒ අරමුණ વિશે නැවත නැවතත් නැවත නැවතත් හිත ආසාවකින් තරහකින් කරෝ යොදව. යොදවන්නේ යොදවන්න කම්මැලි හිතෙන් ඉඳී තියෙනවා. යොදවන්නේ යොදවන්න පසුබාහන තත්ත්වයෙන් ඉඳී තියෙනවා. යොදවන්නේ යොදවන්න එපා වෙන බලාපොරොත්තු සූන්‍ය තත්ත්වයෙන් ඉඳී තියෙනවා. එහෙම තමයි ගැඹුරු ධර්ම. නම් ගැඹුරු ධර්මයක් තමයි ප්‍රත්‍යක්ෂ වෙන්න ආසන්න වෙනවනේ ඒ හිතගත දුර්වල කරන ස්වරූපයටපත් වෙනවා. අනනති ස්වභාවයකටපත් කරනවා. ඒ තරම් කැප කරලා, ඒ තරම් ඒ සඳහා ඒකට ගෙවලා ඉවරුණාට පස්සේ තමයි ඒ තාක්ම ඒ යෝගාවචරයේ ඉවසීමේ ශක්තිය තියෙනවා නම් තමයි ඒ තාක්ම යෝගාවචරය අදහනවා නම් තමයි ඊගාට තමයි ධර්මයේ සාක්ෂාත් වීම සිද්ධ වෙන්නේ. ඒ අතරමැද වාරයකදී යෝගාවචරය දෙහිතක් ඇති කර ගන්නවා නම් මේ තරම්ම ධර්මයේ මට සලකයිද මේ වෙලාවට මම මේ රෝගේ කණීප කරගatiya යුතුද නැත්නම් මේ කාරණාව අස්වලාට කිය යුතුද අහේ ප්‍රයෝජන ගතිය යුතුද කියන වාරයක් පාසා හිත අරමුණෙන් කැඩෙනවා. හිත අරමුණෙන් කැඩෙන තාක්කල් ධර්මීය සංකානගත වෙන්න තියෙන සම්බන්ධය බිඳෙනවා. එතකොට ධර්මීය හැර බාහිර වස්තු කෙරෙහි සඳහා පැවතීම නිසා ධර්මයේ අසරණ වෙනවා නුග අවතරය දෙවෙනියට අසරණ වෙනවා. තමයි ධර්මයේ ජීවිත උපන්නේ තම ධර්මයේ කෙරේ කටයුතු කළ යුතු ආකාරය යම් මොහොතක සිඳලවද ඊගා මොහොතේ ධර්මයේ තමන්ව අකාරය. එතකොට අපිට ඉතුරු වෙන්නේ මේ ලෞකික දැනුම, ලෞකික ඥාතියෝ, ලෞකික දැනුම වස්තු භෝග විතරයි. අපි නැවතත් අර විසම චක්‍රයට වැටෙනවා. විසම චක්‍රයට වැටිලා අපි කල්පනා කරමු මේ විදිහට පසුබාන, පිරිහෙන ධර්මයේ සැක කරන ස්වරූපයටපත් වෙනවා වෙනුවට යෝගාචරය එවැනි තත්වයේදී අද මම ඉන්නේ වගේ තත්ත්වයක නමුත් මට මේක නැවත නැගිටවා ගන්න පුළුවන් ධර්මයේ තියෙනවා එහෙම ඉවසන ගතියක් ධර්මයේ තියෙනවා එහෙම සමාව දෙන ගතියක් යම් මොහොතක මේ ඉවරදි එල්ලයක් නැවත නැවතත් හිතියොතන අඛණ්ඩ වීර්යයක් තියෙනවනේ ධර්මයේ ඕනම වෙලාවක සමාව දෙන්න කියලා ඇති අන්න එවැනි ගතියක් එවැනි මේකට කියන්න පුළුවන් අනාත්ම ස්වરૂපයක් ධර්මයේ තියෙනවා ධර්මයේ රැකගෙන ඉඳලා වෛර කරන ස්වરૂපයක් නෑ යම් මොහොතක ධර්මයේ සරණ ප්‍රාර්ථනා කරනවා නම් සරණේ පිණිස ධර්මයට අවශ්‍ය කාරණා සම්පූර්ණ කරනවා නම් ධර්මය අනාත්ම ස්වરૂපේ ඊ타ත්ම ප්‍රකාශිත භාවයටපත් වෙනවා. මේ නිසා මේක තියෙන අරුම ස්වરૂපයක්. බොහොම නැවුම් ස්වરૂපයක් තියෙනවා ධර්මයේ හැසිරෙන පුද්ගලයාට. මේක යෝගාචරයට තේරෙන්නේ මෙන්න මේ කියන මේ ධර්ම බවත්තාන අවස්ථාවේදී පමණයි. ඒ නිසා කල්පනා කරගන්න ඕන ධර්මයේ කොච්චරද ඉගෙන ගන්න පුළුවන් එහෙම නැත්නම් ධර්මයේ පිළිබඳ ධර්මතර උපාදි ලබන්න පුළුවන්. නමුත් ඔහුට సంతානයේ වශයෙන් අත්‍යකී වශයෙන් ලබන්න මේ ධර්ම බවත්හන මට්ටම පන්නවෙ නැතුව ගන්නවා. ඒකාන්තයෙන්ම මේ ධර්ම බවත්හන මට්ටමේ තමයි යෝගාචරයට වැටෙන්නේ. ඒ වගේම යෝගාචරයට හොඳට තේරෙනවා මේ කියන ධර්මය Taman තුල ක්‍රියාත්මක කරවීමේ සූරභාවය මේ බණවල නැහැ. ගුරුවරයාගේ ශක්තිය තුළින් තමයි කිසිම හවුහරණක් නැහැ. අපේ પરම්පරාව මෙච්චර ශක්තිමත් වැදගත් ආදී પરම්පරාවක් කියලා Tamanට හවුහරණක් නැහැ. ඒ නිසා වෙන විදිහට කියනවා නම් සුතමේ මට්ටමකින් පමණ Tamanට සැප සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ සුතමේ වශයෙන් ලැබෙන්නේ නැතුවත් නැහැ. ඒ නිසා මේක ප්‍රහේලිකා ගන්නකම්. මොකද්ද ප්‍රහේලිකා විසඳන ක්‍රමේ යෝගාචරයට මේ ඇහෙන දේ ඒ තමන්ට ලැබෙන මේ වටිනා උපදේශ ඇත්තද නැත්තද කියලා ප්‍රථමයෙන් තමන් සංග්‍රහ කරලා බලන්න. මට මේවා පිළිගන්න පුළුවන්. ඒකට කියනවා ධාරණ ශක්තිය කියලා. යම් කිසි යෝගාසනයක වැටෙනවා නම් මේ වකල්යාන ධර්මය, ඒවා කෙනෙකුගේ සුභ සිද්ධිය සඳහාම ඉදිරිපත් කරන ධර්මය කියලා ඔහුට ඒක ධාරණ වශයෙන් බේරෙනකොට ඊගාවට තමයි භාවනාවට නංවන්නේ. භාවනාවට නංවනකොට ඔය සුතමේ අවස්ථාවේදී කියන විදිහේ සැහැල්ලුවක් නැහැ. ඉතාමත්ම කැපවීමකින් තමන්ගේම මේ ජීවිතය තමන්ගේ මේ ප්‍රාණය කැප කරලා කෙරුව කෙනාට අන්න ධර්මයේ ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා. ඒ ධර්මයේ ප්‍රකාශ වෙන අවස්ථාවට තමයි කියන්නේ ධම්ම වවත්තාණය සිද්ධ වෙනවා කියන්නේ. මේ පහළ වෙන ඥානය තමයි ධම්ම වවත්තාණ ඥානය කියලා සඳහන් කරන්නේ. මේ ධර්මය මේ විදිහට තමන්ගේ ලේ වලින්ම තමන්ගේ මස් වලින්ම තමන්ගේ ඇට වලින්ම ආදී ක්‍රමයක අත්දකින්න පටන් අර ගන්නකොට ඒ පුද්ගලයාට බුද්ධ ධර්ම සංඝ කියනා වූ ත්‍රිවිධ රත්නයේ ධර්මයේ ගුණ විශේෂ වෙන්න පටන් ගන්නවා. තමන් ධර්ම දර ස්වરૂපේ කියන්නේ මේ ඒ ඒ මොහොතේ පවත්වන්නා වූ සමාධියය ඒ සමාධියට හේතු වන්නා වූ සතියය ඒ සතියට හේතු වන්නා වූ වීර්යය ඒ වීර්යයට හේතු වන්නා වූ කුසල ඡන්දය ඒ කුසල ඡන්දයට හේතු වන්නා වූ සද්ධාවය අන්න ඔය විදිහට මේක දිගේ પરම්පරාවකින් කරතින වැඩ. ඒ විදිහට සමාධිය හරියට සම්‍යක් සමාධිය, ක්ෂණික සමාධිය වශයෙන් පිළිගෙනකොට යෝගාවචරය තුළ ප්‍රඥාව ගැඹුරු වෙන්න පටන් අර ගන්නකොට යෝගාවචරයට තේරෙනවා තමන්ගේ හීන භාගීය ධර්ම, පිරිහෙන ධර්ම දැන් ඈතින් ඈතටපත් වෙලා ඒ වෙනුවට තමන් තුළ උතුම් භාවයටපත් කරන, සියුම් භාවයටපත් කරන, දියුණු භාවයටපත් කරන ධර්ම දැන් ගොනු වෙන්න පටන් අරගන්නවා. මේ බොන වෙනකොට Tamanට තේරෙනවා Tamanට දැන් සැකයක්, බයක්, අනාරක්ෂිත භාවයක්, කලකොල භාවයේ වෙනුවට Tamanට පුළුවන්කමක් තියෙනවා මේ ධර්ම ශක්තියින් ගොනු කරගනිමින් ගොනු කරගනිමින් Tamanගේ ස්ථානීය தත්ත්වේ සාහවුරු කරගනිමින් උතුම් தත්ත්වයට යන්න දීර්ඝත්වයේ පහළ මෙන්න මේ ස්වરૂපයේ වෙනස තමයි අපි මේ ධම්මවවත්හාන ඥාන මට්ටමේදී යෝගාවචරයේ අත්දකින්නේ. මේ විදිහට අත්දකින්න වෙලා වෙනකොට යෝගාවචරයට ස්වක්ඛතෝ භෝ සංදික්කෝ ආදී කොට ඇත්තා වූ ධර්මයේ ගුණ 6 එකින් එක වැටෙන්න පටන් ගන්නවා. ස්වක්ඛාත කියන ධර්මය ධර්මානුකූල වේ පොත්පත්වල විග්‍රහ කරන ක්‍රමය බොහොම විශිෂ්ටයි. පැය පැය විතර බණ කියන තරමට ඊටත් වැඩිය බණ කියන තරමට බොහෝම දිග විස්තරයක් මේ ස්වක්ඛාත ගුණයේ සඳහන් වෙනවා. මනාකොට සුන්දර කොට දේශනා කරන ලද ධර්මයක් මේකේ තියෙනවා. වෙන විදිහකට කියනවා නම් යෝග ආචරය තමයි යෝග ජීවිතය තුළින් මේක අත්දකින්නේ කොහොමද? යෝග ආචරය දන්නවා අපි මේ යෝග කර්මය කියලා කියන්නේ දැස ගැනීමක් කියලා කියන්නේ ඒ දැස ගැනීම අදුම ලංසුවේ තමයි දැසගත් කෙනෙක් යෝග කර්මයේ ඉන්න කෙනෙක් කියන්නම අපි සීලය ඒකාන්තයෙන්ම හිස මුද්‍රේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලාට නම් ඒ කාති මොක්ෂ සංවර සීලය ප්‍රධාන කරගත්තා වූ 34 සංවර සීලය. ගිහියන්ට දස සිල්, අට සිල්, පන් සිල් ආදී එක එක ආදී තමන් චිත්ත ශක්තිය ප්‍රමාණයට බාර ගන්නා වූ සිල්. ඒ සිල් පදනමේ යෝගාවචරය දැන් අර පොත්වල තියෙන මට්ටමකින් නෙවෙයි, ගුරුවරයා කියව මට්ටමකින් නෙවෙයි, හිතා බලා ගත්තා නෙවෙයි, අදහා ගත්තා නෙවෙයි, තමන් වශයෙන් වටහා ගන්නවා මේ සීලය නිසා නැත්නම් මේ සීලියේ තමන් රැකීම නිසා සීලය ආරක්ෂා කිරීම නිසා තමන් තුළ කය වශයෙන් මෘදු භාවය. එනදා තිබුණු රළු ගොරෝසු తත්වයේ නිවි සනසන ස්වરૂපයක් අත්දකින්න පටන් ගන්නවා. ඒ වගේම වචනයේ තිබුණා වූ රළු ගොරෝසු ස්වરૂප කලකොල භාව දැන් එnte ente ente ente tempat වෙන ස්වરૂපයක් මෘදු ප්‍රිය භාණී වචනේ ආවිච වෙන ස්වરૂපයක් යෝගාවචරයට අත්දැකන්න පුළුවන්. මේ තමයි බැස ගැනීමේ ආදී කොටස මුල් කොටස ආරම්භය. සීලේ වශයෙන් යෝගාවචරය තේරුම් අරගන්නවා තමන්ගේ කය වචන දෙකේ සාන්ත භාවය. මිත්‍ර සීලී ස්වરૂපය, ප්‍රිය වචන ස්වરૂපය. ඒ වගේම යෝගාචරය තේරුම් අරගන්නවා මේ යෝග ජීවිතයේ පවත්වද්දී නමුත් යම්ම වෙලාවක තමන්ගේ හිත මේ කෙලෙස් වලින් ආවේග ජනක වෙලා කයින් රළු හැසිරීමක් නොගැලපෙන හැසිරීමක් ඇති කරොත් ඒක ඒකාන්තයෙන්ම පරියන්කේදී තමන්ට අවඩ පිණිස පිළිකරනවා ඒ නරක ප්‍රතිඵල තමයි දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි යම් වෙලාවක වචනයේ අසීයෙන් වචනේ පාවිච්චි කිරීම නිසා තව කෙනෙකුගේ හිතක් රිදවෙන, තව කෙනෙකුට නොමග යවන, තව කෙනෙකුට කෙනෙක් බිඳවෙන හිස් වචන ওই වගේ දෙයක් කතා කරන්න සිද්ධ වුණොත් ඉහි ආදීනව යෝගාවචරයට වැටෙන නිසා යුද්ධස්ස යෝගාවචරය සූර යෝගාවචරය මේ යෝග කර්මයට දැස ගැනීමේ ආදී කොටාසේ මුල් කොටාසේ පදනම කය හැසිරවීම වචනේ හැසිරවීම වශයෙන් සජීවී ලෙස අත්දකින්න පටන් ගන්නවා. මේ නිසා මේ ධර්මය පටන් ගැනීමේදීම කල්යාණ ස්වરૂපයක් පවතිනවා. ඒ කල්යාණ ස්වરૂපේ කල්පනා කරන්න නරකයි මේ භාවනා කරන කෙනාට පමණක්ම ලැබෙන ආත්මාර්ථකාමී ප්‍රයෝජනයක් කියන. කල්පනා කරන්න තමන් කය වචනේ කය කය වශයෙන් සතුන් නොමර ඉන්නවයි කියලා කියන්නේ සොරකම් නොකර ඉන්නවයි කියලා කියන්නේ කාමයේ වර්ධවන් හසිරවා ඉන්නවයි කියලා කියන්නේ. අපි ගත්තොත් නේ අදුම ලංසුවේ සීලේ. ඒක සම්බන්ධ වෙන්නේ අනුගේ සුභ සිද්ධියට. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ විදිහට කය වශයෙන් එන්නේ එන්න මුරුදු භාවයටපත් වෙනවා නම් ඒ කාන්තේ වැඩි කල නොවේ වනත වහවහ කොහොම හිටින සමාජයේ මේ සාන්ත භාවයේ පේන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වරදින පුද්ගලයාගේ ජීවිතය තුලත් ඒ සාන්ත භාවයේ මොහොත වෙන්න පටන් අරගන්නවා. මේ නිසා මේ කල්පනා කරන්න අරකයි මේ ධර්මවත්හන් ඥාන ප්‍රවත්තන පුද්ගලයා ආර්ථමාර්ථකාමීක තමන්ගේ සැප හොයන්නේ කියලා. මේ සැපද එන්නේ අනිත් පුද්ගලයන් සමග ගැට මෙනුයි. සමාජයත් එක්ක යහදෙමනුයි. මේ නිසා මේ පුද්ගලයා ඉන්න තැනක පවා සාන්ත භාවයේ පැතිරෙනවා. ඒ වගේම වචනේ වශයෙන් යම් කිසි කෙනෙක් නොකත යුතු වචන අවත්වන්නේ නැතිව කළ යුතු මෛත්‍රී වචන පවත්වනවනේ මේ පුද්ගලයා ප්‍රේක්ෂිත පුද්ගලයෙක් බවට පත් වෙනවා ඉන්න පරිසරයේ පවා බොහොම කෙනෙකුට ඉන්න පුළුවන් මනස ස්වરૂපයක් පවතී. මේ නිසා මේ ස්වකහාත ධර්මයේ කය හැසිරවීම, කය මුරුදු කිරීම, කය මහත්මා ස්වરૂපයටපත් කිරීම, ශික්ෂණ භාවයකටපත් කිරීම, බෞද්ධ සංස්කෘතිය අනුකූලව හැදගැනීම පටන් අරගෙන දෙන නිසා මේ ධර්මයේ ස්වකහාත. මේ ගාවට මේ යෝගාවචරය මේ සීලය මේ විදිහට අර්ථ දැකගනිමින් දැනගනිමින් තමන් කය වශයෙන් වචනේ වශයෙන් මුරුදු කරමින් මුරුදු කරමින් ඉදිරියට යන්නේ මේ විදිහට ධම්මවතාණය කරන වෙලාවේදී භාවනා හිත අරමුණත් එක්ක එක දිගට යා වෙලා සමාන්තරව ගමන් කරන වෙලාවේදී ක්ෂණික සමාධිය පහළ වෙන්න පටන් ගන්නවනේ ඒ යෝගාවචරයට අර වීතික්කම වශයෙන් කාය වශයෙන් වචනේ වශයෙන් ප්‍රයෝජනා වූ කෙලෙස් වල රළු මට්ටම විතරක් නෙවෙයි පරිඋත්තාන කෙලෙස් කියනවා වූ නීවරණ ධර්ම හිතක මතුවෙන හැටි ඒ හිත නීවරණ ධර්ම වලින් මත් කරවන හැටි, මුසපත් කරවන හැටි, වික්ෂිප්ත කරවන හැටි, ඒ වික්ෂිප්ත භාවය නිසා කය රූකඩයක් විදිහට, යකෙක් විදිහට, ධූතෙක් විදිහට, දාන්තෙක් විදිහට කටයුතු කරන හැටි පේන්න පටන් ඒ වගේම වචන මට්ටමට මෙවුව නැගලා ගියාම කෙලෙස් ආවේගයේ සහිතව Tamanට පාලනයක් කරගන්න බැරි හැටි ඒකට හේතු වෙන්නා වූ මේ පරිඋත්තාන කෙලෙස් මේ සමතයෙන් යටපත් කරන්න පුළුවන් හැටි ඒ සමතේ යටපත් කරන්න මේ විදිහට දිගට වීර්ය ප්‍රවැත්තිය යුතු හැටි කියන විදිහට මේ හේතුඵල සම්බන්ධතාවයේ නාටි ගමනිකාවක් විදිහට යෝගාවචරයට වැඩෙන්න පටන් ගන්නවා. ඥානවන්තයාට බොහෝමත්ම ආනිසංස ජනකයි. ආර්මිකා සම්පූර්ණ කෙනකෙනාට එක දේ දහසක් නයින් වැඩෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් තියෙන ක්‍රමේ මේ දේ දහස් ආකාරයකට සමන්තුලින්ම පරිේශන කිරීමමයි. මේන්තර මාර්ගයක්. මේ මාර්ගය එතකොට අදුම තරමින් පාරමිතා පිරීමක් වෙනවා ප්‍රඥා මාර්ගයක් බවට පත් වෙනවා. ඒ නිසා යෝගාවචරය එන එන අරමුණක් විශේෂ සූර භාවයකටපත් වීම නිසා මේ වීතික්‍රම වට්ටමෙට අපාගාමී වෙන විදිහට රළු කායික වාචික හැසිරීම වෙනවා තබා හිතේ කෙලෙස් නැගිටින්නේ නැති කර්මත නීවරණ වශයෙන් නැගිටින්නේ නැති කර්මත තලා ඔබා තියාගෙන ඉන්න පුළුවන් ශක්තිය ඇති කරගන්න. මේ නිසා සිංහති මේ ධර්මයේ සුවක්ඛ ඒ විතරක් නෙවෙයි. මේ විදිහට යම් කිසි කෙනෙක් සීලය රැකලා ඒ සාර්ථක පදනමක් වෙන සීල පසුබිමේ අර විදිහට නැවත නැවතත් අරමුණේ හිත නැංවීම වේගවත් වෙනවා. වේගෙන් නැගෙන අරමුණ අභිභවමින් හිතේ ශක්තියෙන් දියුණු කරමින් යනකොට මේ ක්ෂණික සමාධිය පවතිනවා. ඒ ක්ෂණික සමාධිය පවතින ක්ෂණයක් ක්ෂණයක් පාස නීවරණ වලින් ඈත් වෙනවා. මෙවැනි නීවරණ ඈත් වූ తත්වය යාදෙන මට්ටමට ආවනාට පස්සේ ඒක Tamanගේ පරිපාලනයේ යටකටපත් වුණාට පස්සේ ඕනම වෙලාවක ඕනම අවස්ථාවක ඒ විදිහට යට කරන්න පුළුවන් තත්ත්වයට ඇති වුණාට පස්සේ අන්න ඒ සාමකාමී පරිසරය තුල තමයි ප්‍රඥාව නිසින්ින්ද වැඩෙන්න ගන්නේ. රටක උනත් සාමයේ පවතින තමයි ඒ රටේ සංවර්ධනය සිදෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් සාමයේ හිත තුල වැඩ කරන වෙලාවට තමයි ඥාන සංවර්ධනය සිදෙන්නේ. ඒක කුප්පවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇදලා එළියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඥානය පිපෙන දෙයක්. ඉතින් එළි දකින්න දෙයක්. ඒකට අවශ්‍ය කරන්නේ සමාධිමත් සාන්ත හිත. ඉතින් මේ යෝගාවචරය මේ ධර්මයේ සුවක්හාත වූ ධර්මයේ ඇත්තා වූ ආකාරයට ජීවි දෙවෙනි කොට. මේ සීලය රකින්නවන කය වචනේ වශයෙන් තමයි මුරුදු භාවයටපත් වීම අගය කරනවන ඒ මතුමැත්තේ ඉඳගෙන සමාධිමත් හිත දෙවේලේ පවත්නවා. ඒ යෝගාවචරයාගේ හිතේ ප්‍රඥාව වැඩෙන සුදුසු පරිසරය වැඩි වේලාවක් ඇති වෙනකොට ඒ ප්‍රඥා ධර්මයේ තුල මේ ධර්ම වර්ධාන ඥානයේ සරුවට වැඩෙනකොට සූර වීර විදියට තමන්ගේ කාලය තමන්ගේ පරිසරයේ යොදා ගැනීම වඩනකොට ඒ හිත තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. මේ ධර්ම වැඩුණාම මොකද වෙන්නේ? අර වීතික්‍රම කෙලෙස් දුරු කරන සීලය වගේ නෙවෙයි. ඒ වගේම කෙලෙස් සාවකාලිකව තලාව බා තබා ගන්නා වූ පරිඋත්ථාන කෙලෙස් නතර කරන මට්ටම නෙවෙයි. ඒ කරගෙන යනා වූ සූර වීර භාවයේ ධීර භාවයකටපත් වෙනකොට ඒක අදාළ යම්කිසි කෙලෙස් ප්‍රමාණයක් හරියට තනකොළ පඳුරක් මුලින් උදුරා දමන්නාසේ අර කෙලෙස් වල අනුසයක් සහිතවම උදුරා දමන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. එවැනි පුද්ගලයේ විශේෂ භාවයේ වශයෙන් ආරක්ෂාවක් ලබනවා. ඒ පුද්ගලයා ඒ කියන්නේ සීලයෙන් සම්පන්න සමාධිය අංග සම්පූර්ණ කරගත්ත ප්‍රඥාව මූලික මට්ටමට සම්පූර්ණ කරගත්ත පුද්ගලයාගේ මූලික සංයෝජන ධර්ම තුනක් මතු නොයන කාලෙට සම්පූර්ණව උගලා දානකොට ඒ පුද්ගලයාගෙන් කවමදාකවත් මේ මනස අපායට යන මට්ටමේ කෙලෙස් නොවන ප්‍රමාණයේ විශේෂ සාධකයක් ලැබෙනවා. මේ නිසා ධර්මයේ ස්වාඛාතයි කියලා කියනවා. මේක තව පැත්තකින් කියනවා අපි දැන් මේ සාකච්ඡා කරුවේ කෙලෙස් වීතික්‍රම කෙලෙස් සඳහා සීල බෙහෙත වීතික්‍රම කෙලෙස් කියන ලෙඩේට සීලෙන් බෙහෙත් දෙන්න පුළුවන් පරිඋත්ථාන කෙලෙස් කියන ලෙඩේට සමාධි බෙහෙත දෙන්න පුළුවන් අනුසය කෙලෙස් වලට ප්‍රඥාවෙන් බෙහෙත් දුන්නොත් ආයේ ඒ ලෙඩේ එන්නේ නැහැ නිෂ්ඨා සෝයකට මේ කියනා වූ ධර්මයේ ස්වාකහත ගුණයේ පොත්පත්වල සඳහන් කරනවා මේ ධර්මයේ ආදි කල්යාණයි මජ්ජේ කල්යාණයි පරිෝසాన කල්යාණයි මේ ධර්මයේ ඇහෙන මේ මොහොතදී පවා නියම සද්ධර්මයේ ඇහෙන මොහොතකදී පවා හිතේ සාන්ත භාවය ඒ ධර්මයේ හරිද, මේ ධර්මයේ වැරදිද, මේ ධර්මයේ ආරක්ෂා කෙරුවොත්, මේ ධර්මයේ රැක්කොත් මට හොඳක් වෙයිද කියලා හිතන හිතක් පවා ධාරණය කරන ධර්ම ධම්ම විචේ පවත්තන මොහොතක පවා හිතේ සංසුන් භාවය යම් කිසි කෙනෙක් ඒ විදිහට සුතමේ වශයෙන් පටන් ගැනීමේදීම සාන්ත භාවයටපත් වෙනවා. ඒ ධර්මයේ නැවත විවේචනය කරනවා නැත්නම් විමර්ශනය කරන වෙලාවෙදී හොඳ තිබුණට වැඩි සාන්ත භාවයකටපත් වෙනවා නම් ඒ පුද්ගලයා තුළ කුසල ඡන්දේ පහළ වෙනවා. ආ එහෙමනම් මම මේක මාතුලින් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන. මේකට කියනවා භාවනාවේ කියන. මේ විදිහට යම් කෙනෙක් භාවනාවටපත් වෙනවා නම් ඒ පුද්ගලයා ඒකාන්ත නිෂ්ඨාවටපත් වෙනවා. මේ නිසා ධර්මයේ අහන මොහොතේ සාන්තයි විමුක්තිදායි. ඒ වගේම ධර්මයේ කල්පනා කරන ධර්මයේ ධාරණ මොහොතේදී සාන්තයි විමුක්තිය කියන දේ සිදුවෙනවා. ඒ ධර්මයේ යම් මොහොතක ක්‍රියාත්මක කරනවා නම් ඒ මොහොතේ තමන්ගේ தত্ত্বය සාන්තයි. කය වශයෙන්, හිත වශයෙන් සාන්තයි. ඒ විතරක් නෙමෙයි අපි අර කලින් සඳහන් කළ විදිහට අහන දක්න කෙනාට සාන්තයි. ඒ වගේම යෝග්‍යයට කුල් වෙන සුළු. ඒ නිසා ධර්මයේ මුල, මැද, අග වශයෙන් ස්වාඛාතයි කියලා යෝගාවචරය මේ සාමාන්‍ය පොත්පත් වල සඳහන් වලදීට වැඩිය, ගුරුවරු කියන දේට වැඩිය, අහන දකින්න දේවල් වලට වැඩිය තමන්ගේම අත්දැකීම මේ එක පින්වීමක් තුළ ඇකිලීමක් තුළ ආස්වාද ප්‍රසවාසයක් තුළ ගමන් කරන මොහොතක් තුළ කටයුතු කරන මොහොතක් තුළ අත්දැක ගන්න පුළුවන් ස්වරූපයක්. මේක නිසා මේ යෝගාවචරයට ධර්මතරයි කියලා කියන්න පුළුවන්. විනාත්ව දකින්නට වැඩිය අද යම් ප්‍රමාණයක සුවකහත ගුණේ වටහාගත් ස්වරූපයක් තියෙනවනේ මේ මොහොතේදී සතියෙන් ගත කරනනේ ඒ සුවකහත ගුණේ තව පොඩ්ඩකින් ඔබ. ස්වාක්කාත ගුණේ තවත් කලෙලි වෙනවා. ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිටිකෝ. සාන්දෘෂ්ටික ස්වરૂපයක් මේ වාගේම යෝගාවචරයට වෙනදා නොවුණු විදිහට අත්දැක ගන්න පුළුවන් බුදු ධර්ම කොටස. සාන්දෘෂ්ටික කියන්නේ මේ මොහොතේදීම එහෙම නැත්නම් මෙලොව වශයෙන්ම අත්දැක ගන්න පුළුවන් ධර්මයක්. ලංකාවේ පව මේ භාවනා ක්‍රමේ මේ විදිහට ප්‍රචලිතව ප්‍රකටව තියෙන ඉස්සර වෙලා මෛත්‍රී බුදුන් දැක නිවන් දකින ප්‍රාර්ථනාව තමයි තිබුණේ. ඒ මොකද ඒ ධර්මයේ තිබුණේ අර අනිච්චාවක සංඛාර කියලා බෝඩ් එක දැම්මට පස්සේ. මරණයට පස්සේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒ තාකල් අපි සාමාන්‍ය දාන ආදී කටයුතු කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා බොහෝම අඩු ලංශුවේ ස්වරූපයක් තමයි තිබෙන්නේ. නමුත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ධර්මයේ අහන අප සෑම සියලු දෙනාගේම වාසනාව නිසා ඒ කල්යාණ මිත්‍ර පරම්පරාව දිවි දෙවැනි කොට රැකගෙන ආවා වූ මේ විපස්සනා ධර්මයේ නිසා අද මේ භාවනා කරන අපි තුල පවා මේ ධර්මයේ මේ මොහොතේ අත්දැක ගන්න පුළුවන් එහෙම අත්දකින්න නම් ඒකාන්තීම ශ්‍රද්ධාව පුබුදු වෙනවා. ඒ සද්ධාහන සහ කුසල ඡන්දය පුබුදු වෙනවා. කුසල ඡන්දය නිසා වීර්යය වඩන්න පුළුවන් වෙනවා. වීර්ය නිසා සතිය දියුණු වෙනවා. සතිය නිසා සමාධිය ඇති වෙනවා. සමාධියෙන් ප්‍රඥාව ඇති වෙනවා. මේ මාර්ගය මේ චක්‍රය දිගින් දිගට දිගින් දිගට කස කැවිගෙන ගියොත් ඒ කාන්තේම කෙලෙස් මුලින් උත්‍රා දමන්න පුළුවන් කියන ශක්තිය ආදාතු තුරු තියෙනවා. අපි හිත පිළි අර ගන්න. ඒ මොකද? මේ කල්යාණ මිත්‍රයන්ගේ ගුණ කදම්බේ නිසා මේ විසම ලෝකයේ මේ විදර්ශනා පරිපූර්ණ අප දක්වාන දිනවිත් අපහතරපත් කළ නිසා. අපි ඒක පිළිගන්නේ නිසායි අද මේ පූර්ණ කාලීනව මේ දෙහි යෙදලා ගත කරන්නේ. මේ කියන්නේ අපි සාන්දෘෂ්ටික ගුණය මෙලෝ වශයෙන්ම මේක අධ්‍යය ගන්න පුළුවන් කියන එක අපි පිළිගන්නා ස්වරූපේ. මේක හිතන්න එපා භාවනා නොකර නැත්නම් අතර. මේක හිතන්න එපා මේ ධර්මෙකද සති විරිය ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්ම වඩන්න වඩන්නේ නැති පුද්ගලයන් අතර. ඒ පුද්ගලයන් සෑම විටකදීම සෑම නිදහසට කාරණාවක් ඉදිරිපත් කරමින් මේක පස්සට දානවා. අපි මේ වෙලාවේදී මේ මේ කුසල් කරගත්තාම ඇති අදි කුසලයේ අවශ්‍ය නැහැ. ඒවා වෙන්දන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ කියලා තමන් හැකි සෑම වෙලාවකදීම අර කිය. අදි කුසලයන් කෙරේ කම්මැලි වෙන ස්වરૂපයේ ඉදිරිපත් කරගෙන විශාල පඬිත මත ඉදිරිපත් කරගනිමින් ලාමක කුසලයේ හැසිරෙනවා. ලාමක වැඩවල හැසිරෙනවා. එවැනි පුද්ගලයේ අන්න පරාභව ස්වરૂපයේද පස්සරාදීන ස්වરૂපයට ගොරෝසු ස්වરૂපයටපත් වෙනවා. නමුත් විපස්සනා යෝගාවචරයේ ආකල්පයෙම ඒක හාත්පසින්ම වෙනස්. යෝගාවචර පුද්ගලයාගේ ආකල්පය දිවි දෙවැනි කොට. ආ ජීවිත නිර්පේක්ෂව කළ යුතු උතුම්ම ස්වરૂපේ මගේ හිත පවත්වන්න මම උත්සාහ කරනවා. ඒ මැත්තේ කය නැති වෙනවනම් නැති වෙනවා. ජීවිතේ නැති වෙන්නේ නැති වෙච්චා. අන්න එවැනි විදියට ගත කරන මේ යෝගාවචර ක්ෂණය ඉතාමත්ම වටිනවා. මොකද මේ සාන්දෘෂ්ටික ගුණය මෙලෝ වශයෙන්ම මේ ක්ෂණයේ වශයෙන්ම මේක අත්දැක ගන්න පුළුවන් කියන එක පිළිබඳ කාය සාක්ෂියක් එතන තියෙනවා. මේක අපි භාවනා පැත්තෙන් අරගත්තොත් යම් යෝගාවචරේ මේ දෙන උපදේශ පන්තිය. ඒ කියන්නේ මතුවෙන මතුවෙන අරමුණ අරමුණට ඉස්සරල යන්න. නැත්නම් අරමුණ හා සමාන වේගයෙන් ගිහිල්ලා අර උන අඛණ්ඩන වශයෙන් ඉදිරිපත් කරගෙන අල්ලගන්න අල්ලගෙන හාත්පස අර උන තේරුම් අරගෙන වටහා ගන්න පුළුවන් වෙන විදිහට නැවත නැවතත් නැවත නැවතත් අරමුණේ හිත යොදවන්න ඒ යොදවන මොහොත දිහා බලන්ද බලනකොට Tamanට අරමුණක් හිත හැර ඒ අරමුණ વિશે රාගේ නැති බව තේරුම් අරගන්න පුළුවන් සත්‍යය ඒ අරමුණ વિશે තමයි ද්වේෂය නැති බව තේරුම් අරගන්න පුළුවන් සත්‍යය. ඒ වගේම මේ තියෙන්නේ අසවල් අරමුණද එහෙම නැත්නම් මේ අරමුණද කියලා කලකොල භාවයක් නැති බව සත්‍යයි. එහෙමනම් ඒ ක්ෂණය කෙනෙක් වලින් පිරිසුදුයි. එක ක්ෂණයකට ක්‍රියාහිතක් පහළ වුණා හා සමානයි. නිවන ක්ෂණයකට අධ්‍යක්ඛා හා සමානයි. ඒ කියන්නේ සාන්තුෂ්ඨිකයි. වෙන කෙනෙකුට මේ දේ අපිට කරලා දෙන්න බෑ. නමුත් පුළුවන් උපදේශ පන්තිය දෙන්න. ඒ උපදේශ පන්තිය හරියට අදහනවල ඉතාමත්ව සැලකිල්ලෙන් ව්‍යංජන අනුව්‍යංජන නොහැර පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයාට මේ ක්ෂණය අත්දකින්නවා කියන එක මහා ලොකු අමාරු දෙයක් නෙවෙයි. නමුත් මේක දිගට පවත්වනවා කියන එකයි දුෂ්කර. ඒකට තමයි මේ වීර්ය අවශ්‍ය කරන්නේ. ඒක තමයි මේ වීර්ය ආරම්භ කතා නැවත නැවතත් නැවත නැවතත් මතක් කරන්නේ. මේ නිසා යෝගාවචරය තමන්ගේ සාර්ථක සති මොහොතක් පාසා මේ සාන්තිස්තික ගුණය කාය සාක්ෂි දානවා. ඒ කාය සාක්ෂි වශයෙන් දරන්න දරන්න දරන්න ඔහු තුල ධර්මයේ තහවුරු වෙනවා. ධර්මයේ යත්තාව මේ සාන්තිස්තික ගුණය යෝගාවචරය බවට <clears throat> යෝගාවචරය සාන්තිස්තික ගුණයේ සාක්ෂියක් බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරයට එළඹෙනා වූ දුක් කරදර පීඩා සියල්ලක්ම ඊටාමත්මේ ප්‍රසන්න හිතකින් නැත්නම් උපේක්ෂා හිතකින් විද දරා ගැනීම ඒ ධර්ම වාස්ථානයේ පැවැත්වීමට යෝගාචරයට වීර්යය ඇති කරගන්න පුළුවන්. සංපහන්සනයක් සිද්ධ වෙනවා. මේ නිසා යෝගාචරය අනෙකුත් පුද්ගලයන් මේ සාන්දෘෂ්ටික ගුණය විස්තර කරනවට වැඩිය ඉතාමත්ම ගැඹුරින් Taman විස්තර කරන්න යනවා නෙවෙයි. වෙන. අනුන්ට ආදර්ශයක් වශයෙන් කටයුතු කරනවා. මතුවෙන මතුවෙන ඕනම අරමුණක් වේවා යෝගාචරය එය ශ්‍රද්ධාව වැඩි කරගැනීමේ හේතුවක් කරගන්නවා. කුසල ඡන්දය වැඩි කරගැනීමේ හේතුවක් කරගන්නවා. වීර්ය වැඩි කරගැනීමේ හේතුවක් කරගන්න. සතිය වැඩි කරගැනීමේ හේතුවක් කරගන්න. සමාධිය වැඩි කරගැනීමේ හේතුවක් කරගන්නේ ප්‍රඥාවයි. මේ නිසා ඔහු කිසියම් එන අරමුණු තෝරන්න බේරන්න යනව වෙනුවට සෑම දෙයක් විශේෂම ඉතාමත් එළඹ සිටි සියෙන් ගත කරන නිසා කාටත් විශාල ආදර්ශයක් එහි ලැබේ. මේ විදිහට යම් කිසි කෙනේ සාන්දෘෂ්ටික ගුණය අත්දකින්නවනම් ඒක නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් යම් කිසි නියමනයේ ලක්ෂ කෝපියේ හොඳ රසමසවුල හොඳ ව්‍යංජනයක් ඔක්කොම පහේ ටික ඔක්කොම හරි ගිහිල්ලා හොඳට පදම ආපු වෙලාවක මේ ව්‍යංජනයේ තියෙනවා සාමාන්‍ය ඒ ව්‍යංජනයේ කිව්වට වැඩිය පදම ආපු වෙලාවට තියෙනවා විශේෂ රසයක් අපිට යම් වෙලාවක් කෑම මේසයකදී නැත්නම් දාන පාත්‍රයේදී ඒ වගේ විශේෂ පදම හරි ගිය ව්‍යංජනයක් ලැබුණොත් අපිට හිතෙනවා අනේ අපිට මේ තාක්කල් බස් යෝගයක් ගන්න අම්මලාට තාත්තලාට යාළුවෙකුට මේ වෙලාවේ මේක ටිකක් රස බලන්න දෙන්න නැත්තම් ඒක කියනවා විශේෂයක් මේ වෙලාවේ. මේක රස බලාරින්න පුළුවන් වටිනවා කියලා අර තමන් රස විඳිද්දිම හිතෙනවා මේකෙන් අනිත් පැත්ත නම් දීගන්ට මේ අත්ොත් මේ වාගේම රස බැලුවනම් මේ ව්‍යංජනයේ අමුත්තක් විදිහට දකීවි මේ පදම ගන්න උත්සාහ කරાવી කියන ගතියක් එනවා. අන්න ඒ වගේ තමයි සාන්දිටික ගතිය තියෙන කෙනාට ඒහි පස්සික ගුණයේදීම පහළ වෙනවා. තමන් තමන්ගේ කාය සාක්ෂි ඇතිව කාය ජීවිත නිරපේක්ෂව ධර්මයේ විශේෂ වෙහස වෙනකොට ඒ යෝගාවචරය ධර්මදරේට පාටපත් වෙනවා ඒ යෝගාවචරය අතුල මේ සාන්දිෂ්ඨික ගුණය ක්ෂණයක් ක්ෂණයක් වාස ප්‍රකට වෙන්න ගන්නවා විසද වෙන්න පටන් අර ගන්නවා එතකොට හිතනවා මගේ යාළුවන්ට ධර්මය ගැන දන්නේ නැත්නම් මේ මාර්ගය කියලා දෙන්න නැත්නම් මගේ ඒ යාළුවන්ට මේ රසය මේ ධර්ම ඕජාව දිව ගෑවෙන්න දෙන්න නැත්නම් ඒ අත්ොත් මේකදී ශ්‍රද්ධාවත් වේවි ඒ අත්වත් මේට වැඩි කුසල ඡන්දේ පහල කරાવી. ඒ අත්වත් මේට වැඩි වීර්යවන්ත වේවි ප්‍රතිවන්ත වේවි කිය අර තමන් තුළ ඇතිවෙනා වූ ඒ සාන්දෘෂ්ටික ගුණය උතුරා වතුරා වැඩිෙන් යනවා. ඒකට කියනවා ඒහි පස්සික ගුණය කියලා. ඒහි පස්සික කියන්නේ මේ ඇවිල්ලා බලන්ට කියලා කෙනෙකුට බයක් නැතුව සැකක් නැතුව කියන්න පුළුවන්. මොකද ඒ ස්වකාත වූ ධර්මයේ Tamanට ගෑවෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා ලං වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා තමන්ගේ කය වශයෙන්, වචනේ වශයෙන්, හිත වශයෙන් තිබුණට වඩා මුදු භාවයට යනවා සත්‍යයි තමයි වැටෙන්නේ. ඒක නොයනවා නම් ඒ තමන්ගේ වීර්ය නැතිකම නිසායි සතිය නැතිකම නිසා. මේකත් මේ මතු මැත්තේ නැවත වීර්යවත් වෙන්න නැවත සතිමත් වෙන්න ආදර්ශයක් මේ ධර්මයේම ගෙන හරපාන. යම් කිසි කෙනෙක් මෙවැනි ධර්ම මේ තරම් හෝ සාන්දිස්තික හෝ මේ තරම් හෝ ස්වාකාද වූ ධර්මයට පිටුපානවා නම් ධර්මයේ අසරණ කරනවා නම් ඒ පුද්ගලයා අසරණ භාවයටපත් වෙනවා. මොකද ධර්මය අනාත්මයි. ධර්මයේ නෑ කෙනෙකුට විශේෂයක් කරන ගතියක්. ධර්මයේ තියෙන ධර්ම ස්වરૂපය ගෙනහැර පාන ස්වરૂපේ පමණයි. ඒ දන්න ඇත්ත. ධර්ම ස්වરૂපේ දන්න ඇත්ත කාය ජීවිත නිර්පේක්ෂ ධර්මයේ යෙදෙන. නමුත් ලෝකයේ පුද්ගලයන්ට මේ කෙලස් බරිත පුද්ගලයන්ට කවදාකවත් ධර්මයේ ස්වરૂපය දැක ගන්න බෑ යථාර්ථය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ හේතු ධර්ම සම්පූර්ණ කරලා ඵල ධර්ම සම්පූර්ණ කරලා සත්‍ය ආවිසේ අනන්ත අප්‍රමාණ සත්‍ය ආවිසේ කරුණාවෙන් මේ තරම් හේල කරගත් අවරහත අනික්කත්තන් කෙරේ මතු කරලා දෙන්නේ. මේ නිසා මේ ධර්මයේ මුල කල්යාණයි, මැද කල්යාණයි, අග කල්යාණයි සුවක්ඛාරයි. ඒ වගේම යම් කෙනෙක් එහි යොදවනවන ඒ ඇඟිල්ල ගහලා දිවේ දාලා බලනවන හරිය ලුණු ටිකක් දිවට ගාපුවම හරියට ලුණු රස වැටෙනවා වගේ. මේ ධර්ම ස්වરૂපේ වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙනකොට වැටෙනකොට Taman තේරෙනකොට මේ මේ තුල තිබිය යුත්තේ මූලික යෝගාවචර ගති දෙකක් විතර. මතුවෙන මතුවෙන අරමුණට පෙරපසු නොවේ. හිත දිහුවන්නට ඕනේ. නැවත නැවත නැවත නැවත මේක පවත්වා. මේ ධර්මතා දෙකේ මේ තරම් රහසක් කියන නිසයි මේ ධර්මතා දෙක පිළිබඳව නැවත නැවතත් මතක් කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව කියනවනම් විරි ආරම්භ කතාව පවත්වා ගන්න වෙනවා. ධර්මතා දෙක වශයෙන් හරිම සැහැල්ලුයි ඇහෙනවා. තේරුම් ගන්නවා. නමුත් ක්‍රියාත්මක කරන්න ගියාම සම්පූර්ණ වෙනස් ස්වරූපයක් තියෙනවා. මේ නිසා අර අහනකොට ඇති වුණා වූ ශ්‍රද්ධාව අධහන සුළු ස්වරූපයේ මොට වෙන්න පටන් අර ගන්නවා ක්‍රියාත්මක වෙනවා. මේ නිසා නැවත නැවතත් නැවත නැවතත් අහන්න ඕනේ. අහන්න අහන්න අහන්න අහන්න අර මුල් මුල් යොදවන ශක්තියේදී පරිදිලා පරිදිලා Tamanට ඇති වුණු අත්දැකීම් වල විශාල වටිනාකමක් තියෙනවා කියලා යෝගාචරයේ තේරෙනකොට භාවනාය සෑහෙන කොටසක් ගන්නවා. ඒ නිසා මේ මතුවේ මුල් හරියේදී තියෙන්නේම සම්පූර්ණ වැයපක්ෂය. සද්ධාවක් දෙවිලා, වීර්යයක් දෙවිලා, සතියක් දෙවිලා, ධර්මයක් එපා වෙනවා, තනත් එපා වෙනවා, ගුරුවරයෙක් එපා වෙනවා. මේ තමයි ධර්ම ස්වરૂපය. මේක තමයි මූලික පරිච්ඡේදය. යම් කිසි කෙනෙක් මේ තියෙද්දි වැටි වැටි නැවත නැවතත් මම යන්න ඕනේ කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය පවත්තන්ට ඕනේ කියන භක්තිකරිය සම්පූර්ණ. යම් කිසි කෙනෙක් මේ අතරමැද තැනකදී අතහැරිය යන ඒ පුද්ගලයාට භ්‍රමචර්ය සම්පූර්ණ වෙන්නේ නැහැ, මහාන ධර්ම සම්පූර්ණ වෙන්නේ නැහැ, කෙලෙස් සම්පූර්ණ වීම සම්පූර්ණ වෙන්නේ නැහැ, කෙලෙස් දිගලා දැමීම සම්පූර්ණ වෙන්නේ නැහැ, කෙලෙස් බොහෝ ඉතිරේ. මේ නිසායි මේ ධර්මයේ විද්‍යාරම්භ කතා නිතර පැවැත්වීම, එවැනි කතා කරන, එවැනි වීර්ය පවත්වන පුද්ගලයන් ඇසුරමේ තමන්ගේ ජීවිතය කරගෙන පැවැත්වීමෙන් මේ භ්‍රමචර්ය සම්පූර්ණ වෙනවා. ඒ නිසා යෝගාවචර පිටසක් වශයෙන් අපි තේරුම් අරගන්න ඕනේ මේකේ රහස මූලික යෝගාවචර වගකීමයි. අරමුණ වේගවත් අරමුණේ ධර්මතාවයේ මතුවෙන්න පටනකොට තවත් වේගවත් වෙනවා. මේ වේගවත් විසම ස්වරූපයේ මත අරමුණට වඩා වේගයෙන් නැත්නම් අරමුණ පිටපසු නොවි ආ සමගම මම හිත විහිදුවමි. එසේ විහිදුවන්නා වූ හිත නැත්නම් මේ විදිහට මෙනෙහි කරන්නා වූ හිත පරියන්කේදී සක්මනේදී අනිකුත් බාහිර කටවලුතුදී දිගටම පවත්වන්නේ කියනවනේ ඔහු තුල අර කියනා වූ ප්‍රඥා භූමිය වැඩෙනවා ධර්මදර ස්වરૂපේ වැඩෙනවා එතකොට මේ ධර්මියත් ආ වූ එකේ ගුණ විශේෂ අර්ථ වලින් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා මේ විරි ආරම්භ කතාවට අදත් මේ විදිහට අපේ ධර්ම දේශනාව අමාර වුණා අපි ඊළඟ දවසටත් මේ විදිහටම ධර්ම ප්‍රවත්තාණයේ ප්‍රවත්තන යෝගාවචරයට මේ ධර්ම රස ධර්ම ඕජාව ධර්මයේ ගුණ වැටේ නැති සම්බන්ධ ඉතුරු කොටස් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ තාක් මේ ධර්ම දේශනාවලට අනුකම් දෙමින් තම තමන්ගේ වීර්ය ආදී ධර්ම වඩා ගැනීම ඉදිරියට යන්න උත්සාහ කරන මේ යෝගාචර අධ්‍යක්ීම් රාශිය කියනවා වූ මේ මූල ධර්ම අධ්‍යක්ීම් කියන මේ දෙකේ සංකලනයේ සෑම සිළු දිනාටම ශ්‍රද්ධාව වැඩේවා කුසල ඡන්දේ වැඩේවා වීර්ය වැඩේවා ඒ අනුව සති සමාධි ප්‍රඥා ඉන්දිය ධර්ම වඩා ගැනීමට තමතලන් තමතමන් තුරම සූර භාවයේ වීර භාවයේ වැඩිවීමට මේ ධර්මයේ හේතු වේවා කියන මෛත්‍රී කල්පනාවෙන් අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා